ධර්මානු ශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ වතුරුගම බටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය මෙල්සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් සූදානම් වෙන්නේ ඒ උතුම් වූ සරඥන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් කොටසක් ශ්‍රවණය කරලා ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න. මොකද බුදුබණ කනට ඇහුනොත් විතරමයි අපිට මේ ලබාගත් ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ. අබුද්ධෝත්පාද කාලවල අපි මනුස්ස ජීවිතයක් ලැබලා නැත්නම් බුද්ධෝත්පාද කාලයක් නොවේ නම් මේ ධර්මය අපිට ඇහෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වටිනා වූ ධර්මයක් ඒ තමන්ගේ ජීවිතය වටිනාකමකට ඇරයි යන්න පුළුවන් ධර්මයක් කියලා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හඳුන්වන්නේ. මොකද ඒ අපේ නිවීම සඳහාමයි. ඉතින් අද ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයත් අහලා තියෙන සූත්‍ර දේශනාව නමුත් ඒ සූත්‍ර දේශනාව එකම සූත්‍ර දේශනාව වුණත් නැවත නැවත නැවත අහපුවාම ඒ වගේ තියෙන ධර්ම කාරණා ආපු දේවල් තව තහවුරු වෙනවා තව අලුත් දේවල් තේරෙන්න පටන් ගන්නවා අහලා නැති අයට තව එකතු වෙන්න පටන් ගන්නවා ඉතින් කොහොම වුණත් Tamanගේ හිත නිවීම සඳහායි මේ දේශනාවන් සිද්ධ වෙන්නේ. අද දේශනා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ කකචෝපම සූත්‍රය ආශ්‍රයෙන් තමයි මේ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් තමයි ධර්ම කරුණු ඔයත්න්ට ඉදිරිපත් කරන්නේ. ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථමාලාවේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 309 පිටුවේ මේ සූත්‍ර දේශනාව අන්තර්ගතයි. ඒ පරිශීලනය කරන අයට බලන්නත් පුළුවන්. ඉතින් මේ සූත්‍ර දේශනාව දේශනා වෙන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නම උන්වහන්සේගේ නම මොලිය පග්ගුණ කියලා. උන්වහන්සේ මොකද කරන්නේ මෙහෙණි ආරාම වලට අවේලාවේ වැඩම කරනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේක නමකට මෙහෙණින් වහන්සේලා ඉන්න තැනකට එහෙම අවේලාවේ යන්න පුළුවන් කමක් නැහැ. විනයට පටහැනි. ඉතින් මේ විදිහට යන්නේන එක ගැළපෙන්නේ නැති බව ඒ භික්ෂුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා අනිකුත් සබ්‍රාහ්මචාරින් වහන්සේලා දැනුවත් කරාට ඒක පිළිගන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේගේ නුගුණ අර මෙහෙණින් වහන්සේලාට කියනකොටත් ඒ මෙහෙණින් වහන්සේලාට තරහ යනවා. ඒ වගේ මේ මෙහෙණින් වහන්සේලාගේ නුගුණ මේ භික්ෂුන් වහන්සේලාට කියනකොට ඒ මොළියේ පග්ගුණ භික්ෂුවට තරහ යනවා. කේන්ති යනවා. ඉතින් මේ කේන්ති යන ස්වභාවය නිසා ඉතින් භික්ෂුන් වහන්සේලාට අනිකුත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට අපහසුයි. භාගතුන් වහන්සේට දැනුවත් කරනවා. ඉතින් භාගතුන් වහන්සේ මේ කාරණාව ඇත්තද කියලා මොළිය පග්ගුණ භික්ෂුවගෙන් අහපුවාම ඒ මොළිය පග්ගුණ භික්ෂුව කියනවා එහෙමයි ස්වාමීනි ඇත්ත. මට මේ විදිහට කේන්ති යනවා මම අවේලාවෙත් යනවා. එතනදී භාගතුන් වහන්සේ ඉදිරියේදී කිසි කෙනෙකුට පින්නතුනේ බොරු කියන්න බෑ. බොරු කිව්වත් එහෙම මේ හිස හත් කඩකට පැලෙනවා කියලා කියනවා. බුදු කෙනෙක් ඉස්සරහා කිසි කෙනෙකුට බොරු කියන්න බෑ. ඒ නිසා මේ වෙලාවේදී මේ මොළියේ පග්ගුණ භික්ෂුවට භාගතුන් වහන්සේ අවවාද කරනවා. මේ මෙහෙණින් වහන්සේලාගේ නොගුණ Taman ඉස්සරහා කිව්වත් අනිත් අය ඉස්සරහා කිව්වත් අනිවාර්යයෙන්ම Tamanගේ හිත සලා ගන්න නැතුව, කේන්ති ගන්න නැතුව, දේශසිත ඇති කර ගන්න නැතුව මෛත්‍රී හිතින් වාසය කරන්න කියලා කියනවා. ඒ වගේම මේ වික්ෂුන් වහන්සේට ඒ වගේම පෙනෙනවා තමන්ගේ නුගුණ තමන් ඉස්සරහා හරි වෙන භික්ෂුවක් හරි වෙන කවුරු හරි ඉස්සරහා කිව්වා වුණා ඒත් ඒකට සැලෙන්න එපා ඒක ඉවසන්න ඒකට ප්‍රතිවචන නිකුත් කරන්න එපා මෛත්‍රී සහගතව වාසය කරන්න කියලා කියනවා මෛත්‍රී සහගතව එතකොට පින්න තුනේ තවත් පෙන්නනවා ඒ මේ මෙහෙණින් වහන්සේලාට කවුරු හරි කෙනෙක් පහර දුන්නා. Taman ඉස්සරහා පහර දුන්නා වුණා. ඒ වගේම Tamanට කවුරු හරි පහර දුන්නා වුණත් ඒත් ඉවසන්න කියලා කාරණාව පෙනෙනවා. මෛත්‍රී ස්තිං වාසය කරන්න. ප්‍රඥාවන්ත නුවණැති භික්ෂුන් වහන්සේ කෙනෙක් මගේ ශ්‍රාවකයෙක් නම් මගේ දරුවෙක් නම් එහෙම ඉවසන්න ඕන කියන කාරණාව පෙනෙනවා. එතකොට ඒ වගේම වාගතුන් වහන්සේ මෙතන තව මතක් කිරීමක් කරනවා මහාන අනිකුත් භික්ෂුන් වහන්සේලා තියෙනවා මහානෙනි හැබැයි මේට පෙර අපි දන්නා බුදු සාසනය පින්නතුනේ අවුරුදු 20ක් යනකම් ශික්ෂාපද ආදී පැනෙන්නේ නැහැ. මුල් බුදු සමය තුළ ඒ ශික්ෂාපද පනවන්නේ නැහැ. මොකද හිටපු භික්ෂුන් වහන්සේලා සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත් ආය සංසාර දුක් නැති කරගෙන නිවන සාක්ෂාත් කර ගැනීම අරමුණින්ම පැවිදි වෙලා Brahmachariව ඒ ශාසන Brahmacharya හිටපු උත්තමයන් වහන්සේලා. ඒ නිසා ශික්ෂාපද අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉතින් හරි පහසුයි භාගතුන් වහන්සේට තියෙන්නේ විශාල වශයෙන් අනුශාසනා කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. සිහි ගැන්වීමක් විතරයි මට කරන්න ඕන ඕනේ. ඒ කියන්නේ හොඳ හික්මිච්චි හොඳ රතයක් තියනවා නම් අශ්ව රතයක් හිම්මික් හික්මිච්චි අශ්වය දාලා සමතලා බිමකය මේක ඇරයි යන්න තියනවා නම් ඒ ඇරයි යන රියදුරාට මොනතරම් පහසුද ඈ නිකන් සමතලා බිමක හොඳ ආශ්‍රයයක් තියෙන හොඳ රතෙක් තියෙනා නම් හරි පහසුවෙන් ඒක ඇරය යන්න පුළුවන්. ඒ වගේ භාගතුන් වහන්සේ දේශනා කරන මට අමාරු නෑ අපහසු නෑ මාව ක්ලාන්ත කරේ නැහැ මාව අපහසුටපත් කරේ නැහැ භික්ෂුන් වහන්සේලා සිහිපත් කිරීම පමණ ප්‍රමාණවත් වුණා ඒ වගේම මහණෙනි භික්ෂුන් වහන්සේලා වුණාම දක්ෂ පුරුෂයෙක් කම්මැලි නැති පුරුෂයෙක් විශාල සල්වනයකට ගියපුවාම මේ සල්වනේ පිළිල හැදිලා තියෙනවා නම් ඒවා තුවාලෙලා තියෙනවා නම් ගස් ඒවා ඒ පිළිල ටික අයින් කරලා ඒකේ පළදාව ගන්න ඒ මල් පළදාව ගන්න ඒ පිළිල ඉවත් කරලා පිරිසුදු කරනවා වගේ තමන්ගේ අකුසල සිත් අයින් කරලා කුසල සිත් ඉස්මතු කරගන්න උත්සාහ කරන්න කියන කාරණා පෙන. කුසල සිත් ඉස්මතු කරන්න කියලා. කුසල් වඩන්න. ඒ වගේම භාගතුන් වහන්සේ මෙතන පෙන්නන පෙර වූ කතාවක් වෙනතුනි. පෙර වූ කතාවක් පෙන්නනවා. මොකක්ද මේ පෙර වූ කතාව පින්නතුනේ මේ සවැත් නුවර වේදේහිකා කියලා ගොඩක් ප්‍රසිද්ධ කාන්තාවක් ඉඳලා තියෙනවා කුලකාන්තාවක්. මොකද්ද මෙයා ප්‍රසිද්ධතාවය කියන්නේ මෙයාට තරහ යන්නේ කේන්ති යන්නේ යටහත් පහත් ගති ඇති හොඳ කාන්තාවක් කියන කීර්ති ප්‍රශංසාව නැගිච්ච කෙනෙක්. ඉතින් මෙයාට 16ක් ඉඳලා තියෙනවා කාලි කියලා. ඉතින් මේ 16 කල්පනා කරන ඇත්තටම මගේ මේ මගේ මේ ස්වාමි දුවට ඇත්තටම තරහ යන්නේ නැද්ද? නැත්තම් තරහ යන එක හංගගෙන ඉන්නවද? මොකද්ද කාරණේ තරහ යන්න තරම් අවශ්‍ය කාරණයක් ඇයට ඇවිල්ලා නැද්ද? එහෙනම් මම මේක පරීක්ෂා කරන්න ඕනේ කියන කාරණාව අරගෙන කාලී කියන සේවිකාව එයත් නුවණැති හොඳට වැඩට දක්ෂ කෙනෙක්. ඒ නිසා තමයි මෙහෙම කල්පනාවක් ඇති වෙන්නේ. ඉතින් මෙහෙම කල්පනාවක් ඇති වෙච්ච මේ කාලේ සේවිකාව මොකද කරන්නේ පහවදා නැගිටිනකොට ටිකක් පරක් වෙලා නැගිටිනා පිළිනතුනේ. වෙනදා අපි 6ට නැගිටිනනම් දැන් 6:00ට නැගිටිනවා. 5ට නැගිටිනනම් 5:00ට නැගිටිනවා. ටිකක් පරක් වෙනවා. අන්න එදා මේ වේදිකා කියන ස්වාමි දේනේ මේක දකිනවා. දැකලා එච්චර සතුටු වෙන්නේ නැහැ. මොකද පරක්කුනේ කියලා නිකන් මූණ අඹ මේවා කරගෙන මූණ අකුලගෙන මින් බලාගෙන නොසතුට සිත් පහල කරගත්තා කියලා ඉතින් එතනදී දකිනවා මේ කාලේ කියන මේ මේ කාර්යය දෙවෙනි දවසේ බලන ඇත්තටම තරහ යන්නේ නැද්ද කියලා තව ටිකක් පරක් කියලා නැගිටිනවා අනේ එදා බයින හොඳට කියන්න සුදුසු නැති වචන කියලා අසභ්‍ය වචන කියලා වගේ බයින අන කේන්ති ගිහිල්ලා අරට වඩා තුන්වෙනි දවසේ මොකද කරන්නේ? තවත් ඊටත් වඩා මොකද කරන්නේ? පාරක් වෙලා නැගිටිනවා. අන්න එදාට නම් හොඳටම කේන්ති ගිහිල්ලා දොර පොල් අරගෙන ගහනවා. ඔළුව පැලෙන්න ගහනවා. අන්න ඒ වෙලාවේ තමයි පින්නතුනි මේ කාලි කියන මේ කාර්යය එළියට පැනලා කෑ ගහනවා මේ මෙච්චර කීර්ති ප්‍රශංසා තියනවා කිය කියා හිටපු මේ වේදහිකා කියන ස්වාමි දිනේ එහෙම කෙනෙක් නෙමෙයි මෙන්න මගේ ඔළුව පැලුවා කියලා කෑ ගහනවා. ඊට අවශ්‍ය කාරණේ මතුණා වේදිකා තමන්ගේ ක්‍රෝධය, දේශය ඉස්මතු වුණා. ඔළුව පැලෙන්න ගැහුවා. අන්න එදා ඉඳන් පෙනුතුනේ වේදිකා කියන මේ තියෙන අර කුල කාන්තාවගේ තිබුණු කීර්ති ශබ්දේ නැතු වුණා කියලා පෙනෙනවා. ඉතින් ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ Tamanට අදාළ කාරණාව මතුනාම තමයි මේ කේන්ති යන්නේ තරහ යන්නේ ඉවසන්න බැරි වෙලා යනවා පින්නතර මේ ඉවසීම කියන එක හරියම වැදගත් දෙයක් ඇයි අපිට ඉවසන්නේ ඉවසන් නැති වුණොත් එහෙම ඇත්තටම අපිට ජීවත් වෙන්නත් බැරි තරම් මේ ජීවිතේ ජීවත් වෙන භික්ෂුවක් විදියට නෙවෙයි ගිහියෙක් විදියට ජීවත් වෙන්න බෑ ඉවසීම පුරුදු කරලා තිබුණ නැත්තම්. Tamante එක එක හානි වෙනවා, තමන්ගේ ඥාතීන්ට හානි කරනවා. ඒ වගේම තමන්ගේ ධනය හානි වෙනවා. තමන්ගේ ගුරුවරුන්ට ආචාර උපාධ්‍යයන් වහන්සේලාට හානි කරනවා. ඒ වගේම නපුරු වචන කියලා බයිනවා. තමන්ගේ දේවල් එක එක්කෙනා හොරකම් කරනවා. තමන්ගේ දේවල් අත්පත් කරගන්නවා. ඉතින් මේ වගේ දේවල් වලදී ඉවසීම පුරුදු කරේ නැත්නම් අපිට ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඇත්තටම. ඒකත් එක්ක ඒ ක්‍රෝධය, දේශය වපුරවගෙන, දේශසිත ඇති කරගෙන Taman ඒත් එක කටයුතු කරත් එහෙම නිරයගාමී කර්මපත හදාගෙන මේ සංසාර ගමන තවත් දුක්ඛිත කරගන්න තමයි වෙන්නේ. ඒ නිසා මේ ඉවසීම හරීම වැදගත්. එතන මෙතන ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට කේන්ති යන්නේ තරහ යන්නේ පින්නතුනේ මේ වචනත් එක්ක. වචනත් එක්ක. එතන මේ කේන්ති යන්නේ තරහ යන්නේ වචනත් එක්ක. මේ වචන මොනවාද? භාග්‍යතුන් වහන්සේ මෙතන පෙන්නනවා සමහර දේවල් අපේ කනට ඇහෙනවා කාලේ ඇහෙනවා. ඒ කියන්නේ සුදුසු කාලේ ඇහෙන ඒවා තියෙනවා. සමහර ඒවා සුදුසු කාලේ ඇහෙන්නේ නැති වචනක් තියෙනවා. ඒ කියන්නේ කාලේ ඇහෙනවා කාලේත් ඇහෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් අහන්න කැමති කාලයක් තියෙනවා. ඒ කැමති කාලයේ සමහර ඒවා ඇහෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර ඒවා අකමැති කාලේ ඇහෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට එක එක්කෙනාද අපි වැඩක් කර කර ඉන්නවා අපි දේවල් අහන්න කැමති නැහැ. ඒවන්ට කවුරු හරි ඇවිල්ලා කියවන්න පටන් ගන්නවා. ඉතින් අන්න කේන්ති යන ඇයි අපේ වැඩේ කරගන්නත් නැහැ. මේ මිනිස්සු ඇවිල්ලා කියවනවා. ඒ නිසා කේන්ති යනවා. තරහසිත ඇති වෙනවා. සමහරලාට ඒක වචනෙන්ට හිතෙන් විතරක් ඉවසගෙන ඉන්නවා සමහර අය සමහර අය වචනෙන්ට පෙරලා ආපහු බයිනවා. ද්වේෂය පිට කරනවා. භික්ෂුන් වහන්සේ නමකට කියලා කියන්නේ ඒ විදිහට කරන්න එපයි කියන කාරණා. එහෙම ඇහුණත් ඉවසන්න කියලා කියන්නේ. නිවැරදි කාලයේ ඇහෙන වචන වෙන්න පුළුවන්, අකාලයේ වැහෙන වචන වෙන්න පුළුවන්. ඒවට සැලෙන්න එපා. ඉවසන්න. ඒ වගේ සමහර ඒවා කියන විද්‍යමාන ඔප්පු කරන්න පුළුවන් විදිය දේවල් කියනවා අපිට කට්ටිය. පිරිස් ඇවිල්ලා මිනිස්සු ඇවිල්ලා එක එක දේවල් කියනවා. තව ඒවා තියෙනවා අවිද්‍යමාන දේවල්. ගොතපු දේවල්, හිතාගන්න බැරි දේවල්, ඔප්පු කරගන්න බැරි දේවලුත් ඇවිල්ලා කියනවා. කනට ඇහෙනවන ওই දේවල් නේද? සමහර දේවල් විද්‍යමානයි, ඇත්තටම මෙහෙම කියලා පේනවා. සමහර දේවල් එහෙම නැහැ. අවිද්‍යමානයි. ඒවත් අපිට ඇහෙන එක එක දේවල් කියනවා. හ්ම් ඒ වගේ එහෙමත් කනට දේවල් ඇහෙනවා. ඒ වගේම සමහර දේවල් හරියම මොලොක් විදිහට, සියුම් විදිහට Tamanට ඇහෙන දේවල් වචන. හරියම මොලොක් ඉදිරිය කතා කරනවනේ සමහර නේද? එහෙම වචනත් ඇහෙනවා. ඒ වගේම සමහර අය කතා කරන හරිම රළ විදිහට, හරිම කරකසයි කතා කරනකොට. ඒ කතා කටහඬවත් මට අහන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් කරකසයි කියලා කියනවනේ මිනිස්සු නේද? ඒ වගේ ඒවත් ඇහෙනවා කනට. ඒ වගේම තමයි සමහර දේවල් අර්ථ සහිතව කියන දේවල් තියෙනවා. මේකේ අර්ථයක් තියෙනවා ඇත්ත තමයි. අර්ථ සහිතව කියනවා සමහර ඒවා තියෙනවා අර්ථ රහිතව කියනවා. අර්ථයක් නැහැ කිසිම අර්ථයක් නැතුව හේ කියවනවා. ඒවත් අපිට ඇහෙනවා. ඒ වගේම තමයි සමහර අය ගොඩාක් මෛත්‍රී සිතින් අපිට ඇවිල්ලා දේවල් කියනවා සමහර අය මෛත්‍රී සිතින් නෙවෙයි දේශ සිතින් කියනවා. එහෙමනම් මේ විදිහට මෛත්‍රී සිතින් කිව්වත් ද්වේෂ සිතින් කිව්වත් අපි ඉවසන්න ඕනේ. එහෙනම් මොන විදිහට මෙන්න මේ වාක්පත කියලා කියන්නේ මට වචනපත මොනවාද? කාලේ එන්න පුළුවන්, අකාලේ එන්න පුළුවන්. විද්‍යමාන දේවල් එන්න පුළුවන්, අවිද්‍යමාන දේවල් එන්න පුළුවන්. මොලොක් දේවල් එන්න පුළුවන්, රළු දේවල් එන්න පුළුවන්. අර්ථ සහිත දේවල් ඇහෙන්න පුළුවන්, අර්ථ රහිත දේවල් ඇහෙන්න පුළුවන්. මෛත්‍රී සිතින් ඇහෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෛත්‍රී සිතින් කියන දේවල් ඇහෙනවා. ඒ වගේම දේශයෙන් කියන දේවල් ඇහෙනවා. බයිනෝ හැම කියන්නේ අපිට. මේ මොකක් ආවත් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ දේශසිතක් ඇති කරගන්න එපා. ඒ මොකක් ආවත් හෙල හෙල වෙන්න එපා ඉවසන්න කියලා කියන්නේ. ඉවසීම ප්‍රගුණ කරන්න. කනට මේ ශබ්දයක් නැන්නේ පින්නතුනේ. ඉතින් ඒ ශබ්දයක් එනකොට මේ ඉවසීම පුරුදු කරන්න ඕන. මේක ඇත්තටම ශබ්දයක් විතරද? නෑ. මේක ශබ්දයක් මේ වචන විතරක් ගැන තමයි මේ සූත්‍ර දේශනා එතනදී පෙන්වන්නේ. ඒ වුණාට පෙන්නතුනේ අපි රූපයක් ආවත් ඉතින් අපි කැමති රූපත් වෙනවා ඇහැට අකමැති රූපත් වෙනවා. ඒ වගේම කැමති ශබ්දත් වෙනවා අකමැති ශබ්දත් වෙනවා. නහයට කැමති ගන්ධත් වෙනවා අකමැති ගන්ධත් වෙනවා. ඒ වගේම දිවට කැමති රසත් වෙනවා අකමැති ඒවත් වෙනවා. කයටත් එහෙමයි කැමති ස්පර්ශනොත් වෙනවා අකමැති ඒවත් වෙනවා. ඒ වගේම මනටත් එහෙමයි කැමති ඒවත් හිතෙනවා අකමැති ඒවත් හිතෙනවා නේ. ඉතින් මෙන්න මේ මොන විදිහේ දේවල් ආවත් ඔතන නොසැලී ඉන්නයි අපි කටයුතු කරන්න ඕනේ. සැලෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඔය අපි දන්නවා පින්නතුනේ රතන සූත්‍රයේ පෙන්නනවා යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුම් විවාතේබි අසම්පකම්පියෝ හෙලවෙන්නේ නැතුව ඉන්ද්‍ර කීලයක් වගේ ඉන්න කියලා කියන්නේ. අර ගල් කණුවක් පොළොවට හයි කරලා තියෙනවා නම් ශක්තිමත් මොන හුලඟාවක් පින්නතුනේ ඒක හෙලවෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපිටත් හෙලවෙන්න එපා කියලා කියන්නේ. ඇහැට රූපය ආවට හෙලවෙන්න එපා. කනට ශබ්දය ආවට හෙලවෙන්න එපා. නහයට ගන්ධය ආවත්, දිවට රසය ආවත්, කයට ස්පර්ශය ආවත්, මනට මොන විදිහේ අරමුණු ආවත් අන්න ඒවා ඉවසන්න කියලා කියනවා. ඒ කියන්නේ හෙලවෙන්න දෙන්න එපා හිතට. ඒ කියන්නේ ඒවත් එක්ක ඇලෙන්න යන්නත් එපා. ගැටෙන්න යන්නත් එපා. ඒ කියන්නේ රාගය ඇති කරගන්න යන්න එපා. කැමැති ඒවත් එක්ක. අකමැති ඒවත් එක්ක දේශය ඇති කරගන්න යන්න එපා කියන කාරණාව පෙන්න. ඉතින් මේක හරියට අනිත් අය අනිත් දේවල් අපිට පුරුදු වෙලා තියෙන පෙන්නතුනි සංසාරේ මේ විදිහට බාහිරින් ඇහෙන දේවල් එක්ක දේවල් එක්ක ඕන තැනක බලන්නකෝ නේද හෙල වෙනවනේ පටස් ගාලා හෙල වෙනවා මොනාහරි දෙයක් දැක්ක ගමන් කැමති දේ දැක්කත් හෙල වෙනවා අකමැති දේ දැක්කත් හෙල වෙනවා. කැමති දේ දැක්කාම රාගයෙන් හෙල වෙනවා අකමැති දේ දැක්කාම ද්වේෂයෙන් හෙල වෙනවා. මෙන්න මේ හෙලවීම තමන්ගේ ජීවිතේ බලන්න. එදිනෙදා ජීවිතේ මේ සැලවීම ගැන හොඳට කල්පනායෙන් බලන්න ඕනේ. ඉතින් මේ කල්පනාවෙන් බැලුවොත් තමයි Tamanට මේක තේරෙන්න පටන් ගන්න. නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අවදියෙන් ඉන්න ඕන හැම මොහොතකම. මෙතන ලස්සන උපමාවක් පෙන්නනවා පින්නතුනේ මේ සූත්‍ර දේශනාවේ යම්කිසි කෙනෙක් ඒ කියන්නේ පුජ්‍යලයක් ඇවිල්ලා පුරුෂයෙක් ඇවිල්ලා උදැල්ල කූඩයක් අරගෙන මහ පොළව කොටලා කොටලා කොටලා කෙල ගහලා අසූචි කරලා මල මුත්‍ර පිට කරලා මේවා කරලා මම මේ පොළව නොපොළවක් කරනවා කියලා කොටනවලු. එහෙට පස්සිසි කරනවලු මෙහෙට පස්සිසි කරනවලු ඉතින් භික්ෂුන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ අහනවා මහණෙනි ඒ පුජ්‍යලයට ඒ පොළවට හානියක් කරන්න පුළුවන්ද? ඒ පොළොව නොපොළවක් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා භික්ෂුන් වහන්සේලා කියනවා භාගතුන් වහන්සේ එහෙම බෑ. ඒ පොළොව එහෙමම තියනවා ඒ පුජ්‍යලයා නම් ක්ලාන්ත වෙනවා එච්චරයි. ආන් ඒ වගේ ඉවසන්න ඕනේ පින්නතුනේ. ඒ කියන්නේ හෙලවන්න එපා. අපේ හිත හරියට මහ පොළොව වගේ කරගන්න ඕනේ. එක එක්කෙනා එක එක විදිහට කොටනවා මේකට. ඒ කියන්නේ කොටනවා, විසි කරනවා, අසුචි කරනවා. ඉතින් ඒක එහෙම කරා කියලා අර වචන වලින් එක එක ඇහෙනවා. හ්ම් අනිත් ඒවා දැන් මේ සූත්‍රේ නැති වුණා රූප පේනවා, ශබ්ද Tamanට ඒ ශබ්ද එක එක දේවල් ඇහෙනවා. මේවත් එක්ක හෙලවෙන්නේ නැතුව ඉන්නවා. මුළු ලෝකෙම හැලවුණත් Taman හැලෙන්නේ ඒකනේ අපි හොලවන්න බලා ඉන්නවා. මුළු ලෝකයක්ම ඒ උනන්ට යථාර්ථය අවබෝධ කරගත්ත කෙනාට හැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එකත් මම පෙන්නන්නම් කොහොමද හැලෙන්නේ නැතුව ඉන්නේ කියලා. මෙහෙම කිව්වට සමහරලාට හැලෙන්නේ නැතුව ඉන්න බැරි වෙයි. කොහොමද අපි හැලෙන්නේ නැතුව ඉන්නේ? ඒ වගේම තමයි තව කෙනෙක් උත්සාහ කරන උපමාය පෙන්නනවා. මේ එක එක පාටවල් අරන් මේ අහසේ චිත්‍ර අඳින්නේ ඉතින් භාගතුන් වහන්සේ අහනවා මේ අහසේ චිත්ත අඳින්නේ පුජ්‍යලයට පුළුවන්ද කියලා. බෑ භාගතුන් වහන්සේ එයා ක්ලාන්ත වෙනා මිසක් චිත්තයක් නම් ඇඳෙන්නේ නැහැ කියනවා. ආන් ඒ වගේ තමයි තමන්ගේ හිතත් අහස වගේ කරගන්න. එහෙනම් අහස චිත්ත අඳින්න බෑනේ. ඉතින් ආන් ඒ වගේ කොච්චර උත්සාහ කරත් චිත්ත අඳින්න කට්ටිය මේක ඇඳෙන්නේ නැහැ. හෙලවෙන්නේ නැහැ. හෙලවෙන්නේ නැති මනසක, හෙලවෙන්නේ නැති හිතක මොනා කරන්නද? කිසි කෙනෙකුට දැන් රහතන් වහන්සේගේ සිතක් හෙලවෙන්නේ නැහනේ. කවුරු මොනා කරත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවා ගන්නෙ නැහැ. ඒ ධර්මතාව කියලා උන්වහන්සේ අවබෝධ කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ තනකොළ හුළු අත්තක්. දැන් අද නම් ඉතින් අපි පොල් කොළ වලින් බඳපු අත්තක් කියලා හිතන්නකෝ. හුළු අත්තක්. ඕක ගිනි තියලා ගංගානන් ගඟ ලංකාවේ පිනක මහවැලි ගඟ කියලා. මේක රත් කරන්න හදනවා. පුළුවන්ද කියලා අහනවා. ඒක තිබ්බ ගමන් එතනම නිවිලා යනවා නේද? ගඟ රත් කරන්නේ කොහොමද මේ මේ පොඩි හුලඟ මෙව එක්කන්නේ? ඒ වගේ තමයි අපේ හිතත් මේ ගංගා වගේ කරානම් ගංගා වගේ නම් ඔකට හුලුවත්තක ඉදත් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කිසි කෙනෙකුට මොනා කරත් අපේ හිතවල රිදෙන්නේ නැතුව යනවා. ඒ රිදවා ගන්න නැතුව හෙලව ගන්න නැතුව ඉන්න පුළුවන් එන්නේ අන්න එතකොට. රිදෙන්න නැති වුණාම ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. රිදෙන්න කාරණයක් නැහැ. මොකද අවබෝධ වෙලා තියෙන යථාර්ථය. ඒ වගේම තව එකක් පෙන්නනවා උපමාවක් බලල් හැමකින් හදපු බෑග් එකකට ගල්කට කීපයක් දාලා උත්සාහ කරනවලු මේක සරසර ගාලා බරබර ගාලා මේ හොලවනකොට ඒ සද්ද ගන්න. එහෙම කරන්න බෑනේ වර්තමානයේ තියෙන අර ටියුලිප් බෑග් එකකට නම් මොන හරි එහෙම දාලා කරපුවම නම් ජර ජර බර බර ගාලා සද්ද ඇහෙනවා. නමුත් මේ වගේ බලලම හරිම සිනදුවෙන් හදපු එකක් ඒක එහෙම සද්දයක් එන්නේ ඒ වගේ තමයි අපිට මොන විදිහේ ගල්කට දාලා මේවා කරත් ඒ වගේ මල්ලක් නම් අපේ හිතත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මහණෙනි අවසානයේ කියන බණ්ඩි කියතකින් තමන්ගේ ශරීරයේ අවයව දෙපැත්තකින්නම් දෙන්නේ කෑලි කෑලි කෑලි කපල දැම්මත් ඉවසාගෙන ඉන්න කියලායි කියන්නේ. ඉවසගෙන ඉන්න කියලා කියනවා. ඉතින් ඉවසගෙන ඉන්න මේ ස්වභාවය හින්දා Tamanට යහපතක් මිසක් අයහපතක් නම් කවදාවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් කාටද පුළුවන් මේ බණ්ඩිකේ තින් කපන වැඩි ඉවසගෙන ඉන්න නිශ්ශබ්දව? ඒකට මහා විරියක් තියෙන්න ඕනේ මහා අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් භාගතුන් වහන්සේගේ මෙන්න මේ ඉවසීමේ ගුණය තියෙන උදාහරණත් ගොඩාක් තියෙනවා පින්නතුනේ. ඉතින් මේ සූත දේශනාවක් තවත් මේත් එක්ක සම්බන්ධ කරනවා. සබ්බාසව සූත්‍රයේ පෙන්නනවා මේ ඉවසීමෙන්ම ප්‍රහාණය කර යුතු කෙලස් තියෙනවා කියලා. ආශ්‍රව කෙලස් ආශ්‍රය. ආසවා අදිවාසනා පහතබ්බා කියලා කියන්නේ. අපේ මේ ආර්ය මාර්ගයේ ගමන් කරනකොට අපිට සීතල එනවා, උණුසුම එනවා, බඩගින්න එනවා, පිපාස එනවා, මැසි මදුරු හුලං අව්ව සර්පයන්ගේ ස්පර්ශ නපුරු වචන මරණීය ශාරීරික රළු වේදනා ඒ වගේ වේදනා එනවා ඒ ඔක්කොම ඉවසන්න කියලා කියන්නේ හ්ම් ඒ තරම් ඉවසීමක් පුරුදු කරන්න කියලා කියනවා ඉතින් මේක කොහොමද ඉවසන්න අපේ හිතට මේ ධර්මයේ දෙන්නේ නැතුව පුළුවන් කමක් නැහැනේ මේ යථාර්ථය අවබෝධ කරන්න නම් මේ ධර්මයේ හිතට කාවද්දන් නැතුව මෙහෙම ඉවසන්න පුළුවන් කමක් නැහැ. කොහොමද අපි ඉවසන්නේ? පින්නතුනේ අපේ තියෙන මේ පැවැත්ම ගැන අපි දැනගන්න ඕන ඉස්සෙල්ලම. එතකොට ඕන දෙයක් ඉවසන්න පුළුවන් වෙන මේ යථාර්ථය අවබෝධ කරගත්තාම. පිටුන් පින්නතුනේ මේ පැවැත්මේ තියෙන්නේ මේ ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම වෙන මොනවත් නැහැ. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන රූප කලාප වලින් හැදෙච්ච රූප කලාප කෝටි ප්‍රකෝටි ගණන් වල එකතුවක් විතරයි මේ කය කියලා කියන්නේ. එන ඔබගේ කයද මගේ කයද මේ තියෙන බාහිර ලෝකයේ තියෙන මේ සියලු රූපද මේ පෘථිවිය පවා මේ සියල්ලම රූප කලාප කොටක එකතුවක් විතරයි. එහෙනම් මේ මුළු ලෝකයේ ඉන්න සියලු සත්වයෝගේ තියෙන මේ රූපවල තියෙන මේ රූප කලාපමයි. ඉතින් ওই රූප කලාපයක පින්නතුනේ තියෙන චිත්තක්ෂණ 17යි. ආයශය තියෙන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. පවතිනවා කියලා කියන්නේ තියනවා නෙවෙයි ඒකත් විපරිණාමයටපත් වෙමින් තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලේම අනිත්‍ය ස්වභාවය මේකේ තියෙනවා. විපරිණාමයටපත් වෙන ස්වභාවයම තියෙන මේ රූප කලාපවල. ඉතින් අපි බලන්න හැම මොහොතකම වයසට යන ස්වභාවයෙන් යුක්තනේ ජරා ධර්මයෙන්, ව්‍යාධි ධර්මයෙන් යුක්තයි ඉපදුනා නම් ජාති උනානම් ජරා ව්‍යාධි තියෙනවාමයි. හැම වෙලෙම වෙනස් වෙනවා. දැන් අපි මේ වාඩිලා ඉන්නේ මොහොතේ පව මේ කය වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. ඒක නවත්තන්න බෑනේ. ඉතින් ඔන්න ඕක අවබෝධ කරගත්තාම ඒ නවත්තන්න බැරි කාරණාව මේක තමයි ස්වභාව ධර්මය. නෑ අපේ ගියේ කඩ නේද දිරණ එක නවත්තන්න බෑනේ. ඒ වගේම කෙනෙක් මැරෙන එක නවත්තන්නත් බෑ, ලෙඩ වෙන එක නවත්තන්නත් බෑ. తాවකාලික නම් පලස්තර ගහන්න පුළුවන්. බෙහෙත් ටිකක් අරන් දුන්නා මා ටික වෙලාවක් හොඳයි කියලා ඉන්නවා. ඒ වුණාට අයත් ලෙඩ වෙනවනේ. අයත් දිරනවනේ. අයත් මැරෙනවනේ. කොණ්ඩෙ සුදු වෙලා එනකොට කළු පාට කරගෙන පොඩි වෙලාවක් අපිට පුළුවන් ආ දැන් මගේ කළුයි කියලා හිතාගෙන ඉන්න. නමුත් ඒක දිරනවාමයි. ආය සුදු වෙලා මෙව වෙලා දිරලා යනවාමයි පොළොවට පස් වෙලා යනවාමයි ස්වභාව ධර්මයට එකතු වෙනවාමයි. රූප කලාපවල ස්වභාවය එහෙමයි. ඉතින් මේක අවබෝධ කරගත්ත කෙනා මේ සබහා ධර්මයේ තියෙන දේවලුයි අනිත් දේවල් මගේ කියලා ගත්ත දේවලුයි මේ තමන්ගේ කයේ තියෙන දේවලුයි මේවා අතර වෙනසක් පේන්නේ නැහැ පින්නතුනේ. මේ ඔක්කොම එකට පේන එකම දෙයක් විදිහට. මේ ඔක්කොම ඇවිල්ලා සබහා ධර්මයේ තියෙන ශක්ති සමූහයක් කියලා පේන්න පටන් ගන්නවා. අන්න ඒ ශක්ති සමූහයක් කියලා පේන්න පටන් ගන්නකොට මේක තමන්ගේ නොවන බව අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් තමන්ගේ කරගත්ත දුකක් ඇති වෙනවා වෙනස් වෙන දෙයක් එහෙනම් තමන්ගේ කියලා ගන්න සුදුසු නැති බව හරයක් නැති බව වටිනාකමක් නැති බව තේරෙන්න පටන් ගන්නවා ඒ නිසා මෙයාට අවබෝධ වෙනවා මේ සබා ධර්මයේ කියන්නේ මේකයි කියලා කවුද රහතන් වහන්සේ එහෙනම් රහතන් වහන්සේ මේක අවබෝධ කරගෙන ඉන්නේ උන්වහන්සේ දැන් පැටිලා ඉන්න හොරු කණ්ඩායමක් ඇවිල්ලා ඒ හොරකම දැකපු නිසා මේ රහතන් වහන්සේව මරන්න හදනවා. ඒ රහතන් වහන්සේව කියතක් තියෙනවා කියතෙන් කපනවා. රහතන් වහන්සේ කිසිම වෙලාවක ඒ පුජ්‍යලයන් කෙරෙහි තරහක් ගන්නෑ. වෛරයක් ඇති කරගන්නේ උන්වහන්සේ දකින්නවා කියත කියලා කියන්නේ රූප කලාපවලින් හැදිච්ච දෙයක්මයි. ඒ වගේම ඒකත් ඇති වෙලා නැති වෙන රූපයක්මයි. ඒ වගේ මේ ඉන්න පුජ්‍යලයොත් ඒ වගේ ධාතු වලින් හැදිච්ච පුජ්‍යලයොමයි. ඒවා සබහා ධර්මයේ දෙයක්මයි මගේ කියලා කකුලක් නැහැ මේක ස්වභාව ධර්මයේ දෙයක්මයි. එහෙනම් මේ කපන්නේ කොටයක් කවුරු හරි කට්ටියක් එකතු වෙලා එහෙම නැත්නම් මේ කොටයක් තවත් කොට වලින් එකතු කරගෙන මොකක් හරි ආයුධයකින් කැපෙනවා වගේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියලා උන්වහන්සේ දකිනවා. එතකොට මගේ කියලා ගත්තේ නැති නිසා උන්වහන්සේට ඉවසන්න පුළුවන්. කවුරු හරි පිහියකින් යන්නත් බෙල්ල කැපුවත් ප්‍රශ්නයක් නෑ එතකොට. ඒකනේ පින්නතුනේ භාගතුන් වහන්සේ ළඟට එනවා පුන්න කියලා ස්වාමීන් වහන්සේ නමක්. භාගතුන් වහන්සේ මට කමඨානක් දෙන්න මම සුණාපරන්තක දේශයට ගිහිල්ලා භාවනා කරන්න කැමතියි. කමඨානක් දෙන්න. ඊට පස්සේ භාගතුන් වහන්සේ අහනවා සුණාපරන්තක දේශයේ මිනිස්සු හරිම චරපරුසයි කියලා මං අහලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේ එහෙට වැඩම කරාට පස්සේ මේ මිනිස්සු ඔබ වහන්සේට බණීනේ. මොකද කරන්නේ? උන්වහන්සේ කියනවා මට බැන්නට කමක් නැහැ මට ගහන්නේ නැහනේ. ඒ හින්දා මං මේ මිනිස්සු හොඳයි කියලා හිතනවා. ඔබ වහන්සේට මේ මිනිස්සු ගහයිනේ. කමන්නේ ගැහුවට. මට ගල් වලින් ගහන්නේ නැහැ. ඒ හින්දා මං හොඳයි කියලා හිතනවා. ඔබ වහන්සේට ගල් වලින් ගහයිනේ. ගල්වලින් ගැහුවත් මට පොළු වලින් ගහන්නේ නැහැ නේ ස්වාමීන් ඒ හින්දා හොඳයි කියලා හිතනවා. ඒ වගේම ඔබ වහන්සේට පොළු වලින් ගැහුවොත් මට ආයුධ වලින් ගහන්නේ නැහැ නේ. ඒ හින්දා මම සතුටු වෙනවා කියලා කියනවා. ඒ අය හොඳයි කියලා හිතනවා. ආයුධ වලිනුත් ගැහුවත් එහෙමයි. ඔබ එහෙනම් ඒ මං සතුටු වෙනවා මාව මරන්නේ නැති හින්දා ඒ අය හොඳයි කියලා හිතනවා කියලා. ඒ වුණාට ඔබ මැරුවොත් එහෙම. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ කාලේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ ශරීරය ගැන මේ දෙතිස් කුණුපය ගැන කලකිරිලා ආයුධ හොය හොය යනවා තමන්ගේ දිවිතොර කරගන්න මේ සංසාර පැවැත්ම වැඩක් නැහැ කියලා දිවිතොර ගන්න කර කර ගන්න ආයුධ හොය හොය යනවා භික්ෂුන් වහන්සේලා ඒ නිසා මම කල්පනා කරනවා මට එහෙම ආයුධයක් හොය හොය යන්න ඕනේ නැහැ නිකම්ම හම්බුණා කියලා මම දිවිතොර කරගන්න එක ඊ타ත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉවසනවා කියලා කියනවා එනම් එහෙටම වඩින්න කියලා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කරනවා. ඉතින් අන්න ඒ උන්වහන්සේගේ යොසීම මේ අවබෝධය තිබුණා මේ ධාතු වල ස්වභාවය උන්වහන්සේට. උන්වහන්සේ පස්සේ තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. නමුත් මූලිකව හරි උන්වහන්සේලාට තිබුණා. ඉවසීම මේ සබහා ධර්මයේ දෙයක් කියන කාරණාව. ලංකාවේ උදාහරණක් තියෙන අපේ නඳුන සිතුල් සිතුල්පව්වේ භාවනා කරපු ස්වාමීන් වහන්සේලාගේ. ඒ සිතල්පවේ භාවනා කරපු ස්වාමීන් වහන්සේලා මහා සීතල කාලවල මේ හොඳම සීතල එළියට එලා භාවනා කරලා තියෙනවා. ඒ නිර්යන් සීතල නිර්යන් වල මීට වඩා අමාරුයි කියලා හිතලා. ඒ වගේම ගිනි අවුවේ භාවනා කරලා තියෙනවා මේ අවීචි මහා නරකාදී මීට වඩා සැරයි මම මෙතෙන් ලබාවනා කරනවා කියලා. ඒ වගේම එක භික්ෂුන් වහන්සේ නමක් උදරාබාධයක් ඇවිල්ලා පෙරලි පෙරල ඉන්නකොට අනිත් භික්ෂුන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා භික්ෂුවක් වුණාම ඊටට අයවසන්න ඕනේ කියලා කියනවා. ශක්ති උන්වහන්සේ එහෙම ඉවසලා අන්තිමට බඩ පැරිලා යනවා පින්නතුනේ. ඒත් ඉවසලා උන්වහන්සේ දැනගන්නවා එතනදී ඉවසලා ඉවසලා මේ ධාතු වල ක්‍රියාකාරීත්වය දැකලා මේක මගේ මගේ කියලා ගන්න බැරිකම දැක්කට පස්සේ උන්වහන්සේ මගපල අවබෝධ කරගෙන අපවත් වෙනවා. අනාගාමී වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ওই විදිහට ඉවසීම පුරුදු කරපු උත්මයෝ හිටියා. ඒ වගේම එක ධර්මදේශනාවක් අහන භික්ෂුන් වහන්සේනමක් ඈත ඉඳන් අඩම කරන ධර්මදේශනා පටන් අරන් යන්න බෑ. පැත්තකට එලා බනහනවා ගෞරවලක් ළඟට එලා. ඒ ගෞරවල ළඟට එලා බනහන මේ උත්තමයාගේ කකුලේ සර්පෙක් කන පින්නතුනේ. මේ සර්ප විෂයට දැන් කෑ ගහන්නවත් බෑ මොකද ධර්මය අහන අයට බාධා වෙනවා. එින කෑ ගහන්නේ නිශ්ශබ්දව උන්වහන්සේ ඉවසාගෙන ඉන්නවා. විෂ ඉස්මතු වෙලා උන්වහන්සේ එතනම අපවත් වෙනවා. හැබැයි ඒ වෙනකොට ධර්මය අවබෝධ වෙලා අනාගාමි ඵලයටපත් වෙනවා. ඉතින් මේක යථාර්ථය තේරෙනවා මේක තමයි ඇත්ත කියලා. හ්ම් බඩගින්න පිපාසය මේ ඔක්කොම ශාරීරික වේදනා මාරාන්තික වේදනා. එක භික්ෂුන් වහන්සේ නමක් ගලක් උඩට මේ උර්කය වගේ සත්තු වර්ගයක් උර්ක ව්‍යාග්‍රව ඇදගෙන ගිහිල්ලා කනවා කකුල් දෙකේ නම් කාගෙන එන්නේ. ඉවසාගෙන ඉන්නවා. ඈ කකුලේ ගොප්පැටේ ගාවට යනකොට උන්වහන්සේට අවබෝධ වෙනවා මේ සක්කාය දිට්ඨිය මේක ගන්න හොඳ නෑ මගේ කියලා. කඩලා දාන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දරහිස් ගාවට එනකොට කාමරාග පටික භාගයක් කඩනවා. ඉන ගාවට එන කාමරාග පටික සම්පූර්ණයෙන් කඩනවා. අනාගාමී වෙනවා. හෘද වස්තුව ළඟට කහාගෙන එනකොට අරහත්ත්වයටපත් වෙන පින්න හෘදවස්තුව කනකොටම අරහත්ත්වයටපත් වෙන. ඒ තරම් ඉවසන මොකද මේ ධාතු ක්‍රියාකාරීත්වය. මේක දකිනවා. අමාරුයි තමයි. නමුත් දකින්න පුළුවන්. කාටද පුළුවන්? ප්‍රඥාවන්තය ඉන්නත් ඕනේ, විරිය තියෙන්නත් ඕනේ. ඉතින් යම් කිසි කෙනෙක් භාවනායම කරනකොට ඔය වේදනාවක් ආවා කියලා නැගිටින්න එහෙම හදනවා නම් ඇත්තටම අපරාධයක්. මොකද මේ වේදනාවම තමයි අපි නිවන් දක්කන්නේ. ඒ වේදනාව තමයි මේ තරම් ශාරීරික වේදනාව මේ තරම් දුක්ඛයක් මේ පැවැත්ම තියනවා නේද කියන එක තේරුම් ගත්තාම නිරේට එම ගියාම මොන තරම් දුකක්ද ඉඳගෙන ඉන්නක මෙච්චර අමාරු නම් ඒ වගේ සංසාරේ යන්න ඕනේ එහෙනම් මෙතන ඉඳගෙනම මේක අවබෝධ කරනවා කියලා අවබෝධ කරාම ඒ මරණීය වේදනාව ඉවසන්න පුළුවන් නම් එහෙනම් Tamange තියෙනා වූ මමත්වයේ කියන එක කැඩිලා යනවා පින්නතුනේ යම් කිසි කෙනෙකුගේ මමත්වයේ කැඩිලා ගියා නම් ඒ මමත්වයේ කැඩිලා ගිය කෙනාට ආය නැවත උප්පත්තියක් නැහැනේ පින්නතනේ. ඒක තමයි මේ කරන්න තියෙන්නේ. එහෙනම් මේ ධාතු වලින් මේ හැදිලා තියෙන කාරණා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ අවබෝධයෙන් භාවනාවේ ඉන්න කෙනෙකුට යම් කිසි විදිහකට මේ කය කියන්නේ රූපය කියන්නේ වෙනම එකක් හිත කියන්නේ වෙනම එකක් කියලා පේන්න පටන් ගන්නවා. මේ දෙකේ සම්බන්ධතාවය පේන්න පටන් ගන්නවා. වේදනාව වෙනම තේරෙනවා ඒකට දෙන හේතු වෙනම පේනවා. නාම රූප පරිච්ඡේද වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒ වගේ වෙනස් වීම පේනවා, අනිත්‍යතාවය පේනවා, දුක්ඛතාවය පේනවා, Taman කියලා ගන්න උවමනාවක් නැති බව. Taman කියලා ගන්න වටිනාකමක් නැති බව, හරයක් නැති බව තේරෙන අවබෝධයෙන් අනත්ත්‍ය. ඒ තුළින් ඒ උත්තමයෝ මේක අත්හරිනවා. හිතත් අතහරිනවා, කයත් අතහරිනවා, ගන්න දෙයක් නැහැ. මොකද හිත කියලා කියන්නේ ඒ මොහොතේ දැන් බලන්න උදේ පහළ චේත් දැන් එකක්වත් තියෙනවා. දැන් පහළ නිතත් මොකද මේ හිතක තියෙන ආවිෂය පින්නතුනේ චිත්තක්ෂණ එකයි. ඒ කියන්නේ ඇති වෙලා නැති වෙලා යනවා. මේ ධර්මතාව ගොඩක් පිටින් තියෙන හිතක් සකස් වෙන්න මේ අපේ තියෙනා වූ ආධ්‍යාත්මික රූපවල තියෙන ප්‍රසාදයට ඇහි තියෙන, කනේ තියෙන, නහයේ තියෙන, දිවේ, කයේ, මනේ තියෙන ප්‍රසාදයට බාහිර රූප ඒවා සම්බන්ධ වෙනවා. හැට වර්ණේ, කනට ශබ්දය, ගන්ධය, රසය යන ආදී වශයෙන් ආයතන හයට අරමුණු හය සම්බන්ධ වෙනවා. මේ ආයතන හයට අරමුණු හය සම්බන්ධ වුණාම විඥානය සකස් වෙනවා නාම ධර්ම සමූහයක් එක්ක. ඕක තමයි හිතක් කියලා කියන්නේ වෙනතුනේ. මේ ක්‍රියාකාරීත්වය තමයි බලනවා කියලා කියන්නේ, අහනවා කියලා කියන්නේ, ආග්‍රහණය කරනවා, රස විඳිනවා, ස්පර්ශ ලබනවා, මෙනෙහි කරනවා, කනවා, බොනවා, යනවා, එනවා කියන්නේ ඔය හැම එකක්ම වෙන්නේ සිත් වලින්. එක හිතකින් නේ සිත් පරම්පරාව වලින් මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඉතින් මේ සිත් පරම්පරාවක් උනන් ඒ හැම හිතක්ම ඇති වෙලා නැති වෙලා යන සිත් ගොඩක් විතරමයි. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ. මේක තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම මේ ලෝකේ අපිට අය ඇලෙන්න දෙයක් නැහැ කිසිම දෙයකට ගැටෙන දෙයක්වත් නැහැ. ඒක නිසා තමයි වාගතුන් වහන්සේ මේ කෙලෙස් ආශ්‍රව නැසන ක්‍රමයක් විදිහටත් සබ්බා සූත්‍රය පෙන්වන්නේ මේ ඉවසීමෙන් ප්‍රහාණය කරපු යුතු මේ ආශ්‍රව තියනවා කියන කාරණාව. ඉතින් ඒ විදිහට තමන්ගේ හිත හදාගත්තට පස්සේ ওই සාමාන්‍ය ජීවිතේ එන දේවල් මොනවාද කියලා තමයි හිතෙන්නේ. ඔය කෙනෙක් සද්ද කරා කියන එක දැන් සද්දයක් කියන එක මොකද්ද කියලා හිතන්න. සද්දය කියන එක පින්නතුනේ මේ උගුරේ තියෙනානේ අපේ මේ තියෙනවා උගුරේ තියෙන මස් කෑලි වගේ. හරි ඒවට එක එක ඉතින් විද්‍යාවෙන් නන්දාලා තියෙනවා. ඒ මස් කෑලි වගේක් තියෙනවා. ඒ මස් කෑලි පින්නතුනේ මොකද වෙන්නේ? මෙහෙන් එන වායෝ ධාතුවත් එක්ක ගැටිලා හඬක් නිකුත් වෙනවා. එතකොට මේ මස් කෑලි ඒ හඬක් නිකුත් වුණාට පස්සේ ඒ මස් කෑලිත් එක්ක මොකද වෙන්නේ? හඬ මේ විදිහට ගැටෙනකොට මෙන්න මේක තමයි එක එක ශබ්ද. අපි කතා කරනවා කියනවා කියලා කියනවා එක එක විදිහට කරනවා කියලා කියන මේ සද්දේ. ඉතින් මෙන්න මේක තමයි අපේ කනට එන්නේ. ඒක සිංහල කියනවා, දෙමළ කියනවා, හින්දු කියන මොනවා කිව්වත් ඒතන තියෙන શબ્දයක් විතරයි. ඉතින් ওই શબ્දෙට හෙළ වෙන දෙයක් නෑ පින්නතනේ. මේක දැනගත්තට පස්සේ අවබෝධ කරගත්තට පස්සේ හෙළ වෙන්න තියෙන ජීවිතයක් ඉවසන්න පුළුවන් ජීවිතයක් Tamanට ළඟා වෙනවා. ඒ සඳහා තමයි අපි මේ කටයුතු කරන්න ඕනේ. භාගතුන් වහන්සේ මේ කකචූපම අවවාදයේ භික්ෂුන් වහන්සේලා දීලා තිනා ඉවසන්න කියලා. ඒක භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහියන්ටත් එහෙමයි හැම තැනම තමන් ඉවසනවා නම් ඒ ඉවසන කෙනා මේ සංසාරේ ජය ගන්නවා. එහෙනම් ඒ ඉවසීම සඳහා මෙන්න මේ ධර්මකාරණා හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රකාශ කරමින් මේ ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා සිළු දෙනාට තෙරුවන් සරණයි. පින්න තුනේ ඔබ ධර්ම ශ්‍රවණය කරලා ඔබ ධර්ම දේශනා කරලා මහත් ඵලයක් මහනිසංසයක් ඔබ අප සෑම සිළු දෙනාම ඇති කරගත්තා. ඒ ඇති කරගත්තා වූ සීල කුසලයන් පුණ්‍ය ශක්තියෙන් දායකත්වයේ දරපු අයගේ අරමුණු ඒ ආකාරමිෂ්ඨ සිද්ධ කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝ ගියා වූ ඥාතීන්ට මේ සියලු කුසලයේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඔබ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර මාමා නිවනේ සැනසෙන්නට මේ සියලු ශක්තිය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. සාදු සාදු සාදු. එත්තාවතා චම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සම්ම සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති සිල දනාතම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි අදතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වතුරුගම බටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය මෙල් සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නගක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු